ගිය වසරකට ආසන්න කාලයක් ලංකා ගුවන්විදුලිය මෙරට සංගීත ක්ෂේත්‍රයට කළ සේවාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ මාතෘකාවක්. සංගීතඥයින්, ගීත ප්‍රබන්ධකයින්, ගායක ගායිකාවන් බිහි කිරීමේ වාර්තාව තිබෙන්නේ ලංකා ගුවන්විදුලියට. මේ ගුවන්විදුලියෙන් බිහි වූ ගීත තමයි අද කවර විද්‍යුත් මාධ්‍යයක වුවත් වාදනය වෙන්න වැඩි හරියක්. මොකද ඔවුන් ගුවන්විදුලියේ නිර්මාණ ප්‍රචාරය කරනවා විනා අලුතින් ගීත නිර්මාණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂ වශයෙන්ම පැරණි සංගීතවේදීන් ಭಾರತයේ බටහිර විවිධ සංගීතය හදාරලා ලොකු අධ්‍යයනයකින් පසුව තමයි මේ නිර්මාණ කළේ. ඒ නිසා මේවායේ කිසියම් ਸਰවකාලීන වටිනාකමක් තියෙනවා. එදා අහලා රස වින්දා වගේම එදා රසිකයින් අද රසිකයින්ටත් රස විඳින්න පුළුවන්. ඒක නිසා මේවායේ කිසියම් ਸਰවකාලීන වටිනාකමක් තියෙනවා. කල් ඉක්ුත් වන භාණ්ඩ නෙවෙයි. මේ මාතෘකාව කතා කරනකොට මට මතක් වෙන අද සිටින ජේෂ්ඨම ගායිකාවක් තමයි වජිරා බාලසූරිය. ගුවන්විදුලියේ ආධුනික පැයට ගීතයක් ගායනා කළා. ඒ ගායනයේ විශිෂ්ටතාව නිසා ජයග්‍රාහක පෙළපාලිය කියලා මට මතකයි අපි පුංචි කාලේ මේ වැඩසටහන ඇහුවා. මේ වැඩසටහන් වල ගායනා කරන ගායකයින් ගායිකාවන් වෙනත් තැනක ගීත ගායනා කරනකොට අපට විශේෂයෙන්ම මතක හිටියා. වජිරා බාලසූරියත් එවැනි ගායිකාවක්. 1950 දශකයේ ආධුනික පැයට ගීතයක් ගායනා කළා ඒ ගායනයේ විශිෂ්ටතාව නිසා ජයග්‍රහක පෙළපාරියට ගිහිල්ලා ඉනික්බිදි ගායිකාවක හැටියට අභිෂේක ලැබපු ගායිකාවක්. ඇය කවුද කියලා හඳුනගන්න හොඳම ගීතය තමයි එදා ළමාවියේ හිටපු හැමෝම රසවින්ද අදත් අද දරුවන්ට පමණක් මේ අද වැඩිහිටියන් බවට පත්ව සිටින අයටත් රස විඳින්න පුළුවන් මේ ගීතය. අහන්න මේ ගීතය ඔබේ කනේ රැව් පිළිරව් දෙනවා නේද කියලා. නොයි කරන්න හදපු හැටියගේ හබුන් පටන් කියලා බද්දේ ගල් අරඹින් සිටින් ඔන්න බබෝ ඇතින් ගල් අරඹින් සිටින් ගලින් ගලට පණින් බබුත බයේ දුවන්නේ ගලින් ගලට පණින් බබුත බයේ දුවන්නේ අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගේ අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගේ මමාව දුයි කරන්න හදපු හැටි අගේ හොඳ එළියක් පෙනෙන්නේ හඳ මාමයි වෙන්නේ හොඳ එළියක් පෙනෙන්නේ හඳ මාමයි වෙන්නේ කිරි පැණි ගෙනෙන්නේ මගේ දූතාට දන්නේ කිරි පැණි ගෙනෙන්නේ මගේ දූතාට දන්නේ අම්මා මාව දුයි කරන්න හදපු හැටි අගේ අම්මා මාව දුයි කරන්න හදපු හැටි අද දරුවන්ට කොච්චර රස විඳින්න පුළුවන් අපූර්ව ගීතයක්ද එදා ළමා ලෝකය ගැන කරුණාරත්න අබේසේකරන් ලියපු අපූර්ව පදමාලාව වජිරා බාලසූරිය ගායනා කළා 2013 මාර්තු මාසයේදී ගුවන්විදුලියේ හඬ සංගරාවට සම්මුඛ සාකච්ඡාවක් කරන්න කියලා මට සිද්ධ වුණා සම්පත් සල්පිටිකෝරාල යවන්න ගල්කිස්සට. ඒ වජිරා බාලසූරිය මහත්මිය හමු වෙලා ඇගේ යට ගිය තොරතුරු ලිපියකට එකතු කරන්න. ඔහු ගිහිල්ලා කරපු සම්මුඛ සාකච්ඡාවේදී ඇය කියනවා ඇය ගුවන්විදුලියේ ආධුනික පැයට ගීතය ගායනා කරපු ගීතය සිඩ්නි ආටිකල ගායනා කරපු ගීතයක පද සාදු සාදු සාදු බුදු හිමි කියන ගීතේ පද ඩිංගක් වෙනස් කරලා ආධුනික පැයට ගායනා කළා කියලා. එහෙම කියලා තමයි ඇය ගායන ලෝකයට එන්නේ. ඒ වගේම ළමා පිටියට සහභාගී වෙච්ච හැටි. මිනිකින්කිනි, දක්කැකුළු පෑලා කියන ප්‍රස්ථාන වලට නන්දා මාලිනිත් ඇයත් මාරුවේ මාරුවට වැඩසටහනේ ඉදිරිපත් කිරීම කළයි කියලත් ඇය මේ ලිපියේදී සඳහන් කරලා තියෙනවා. එතකොට ඇයට කොච්චර ඈත දුර අතීත අත්දැකීම් රාශියක් තියෙනවද මේ ගුවන් විදුලිය හා සම්බන්ධව? Thank you. Thank you. කුලෙහි ආ තුලෙහි සමතින් කුබ අතින් පුදුමා කාන්ති පතුරුවනා අති නිර්මල පිපේ දරු ලෝකේ සීගිරියේ සිතුවම් රමණී අපි පෞසුකීය ජනරන්ජන්ගේ වැඩසටහනක ඉදිරිපත් කරා මඩවල සත්නායක ගැන කතා කරනකොට පඬිත් අමරදේවයන් එක්ක ගායනා කරන නැගුසිනා කියන ජනගායනාව. මේ ජනගායනාවෙත් යුග ගීතය ගායනා කරේ පණ්ඩිත අමරදේවයන් සමග වජිරා බාලසූරිය. ඇය ඒකත් සිහිපත් කරලා තියෙනවා මේ සම්මුඛ සාකච්ඡාවේදී මට ජීවිතයේ ලැබුණු ඊටාම විශිෂ්ට අවස්ථාවක් තමයි මේ නාදමාලාව මේ අමරදේවයන් නිර්මාණය කරපු නැගුසිනා කියන ගීතයට හවුල් වෙන්න ලැබීම කියලා. මේ වජිරා බාලසූරිය ඊට පස්සේ ඊටාම අපූරු බුදු ගීයක් ගායනා කරනවා. මේ ගීතයත් අපිට වජිරා බාලසූරිය කියලා කියනකොටම සිහිපත් වෙන ගීතයක්. මේ ඒ ගීතය. Thank you. ඊටාම සරල අව්‍යාජ ගීතයක් හැටියට අපිට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. අභාග්‍යයකට මේ ගීතය රචනා කළේ කවුද? මේකට සංගීතය නිර්මාණය කළේ කවුද කියන එක සඳහන් කරන්න විදියක් නැහැ. ඒවා වාර්තාගත වෙලා නැති නිසා. ඇත්තටම ඇතම් කලාකරුවෙකුට සිදුවන අසාධාරණයක් ඇටියට කියලා කියන්න පුළුවන් මේවායේ හිමිකරුවන් අපිට හෙළිදරව් කරන්නට නොලැබීම. Thank you. පාලෙන බජිරා බාලසූරියගේ මේ හඬ ඊටාම අර ගැමි හඬක් ඇටියට අපිට හඳුනා ගන්න පුළුවන්. සමහර විට අර අමරදේවයන් මඩවල රත්නායකයන්ගේ වැඩසටහන් වලට ජන ගායනා වැඩසටහන් වලට සම්බන්ධ කරගත්තේ ඒ අව්‍යාජ ගැමි ගායන ලීලාව නිසා වෙන්න ඇති කියලා අපිට හිතෙනවා. ඇත්තටම මේ ළම අවධියේදී ඈට අවස්ථාව ලැබෙනවා කරුණාරත්න අබේසේකරයන්ගේ වැඩසටහන් රාශියකට සම්බන්ධ වෙන්න. එක දවසක් ගුවන්විදුලියට අවිල්ලා ඉන්නකොට කරුණාරත්න අබේසේකරයන් මුණ ගැහෙනවා මේ කොරිඩෝවේදී කියනවා ආ ඉතාම හොඳයි ආපු එක අද මම ලියපු ගීතයක් ගායනා කරන්න ඕනේ ඔබ කියලා. එවැනි හදිසියේ මුණ ගැහිලත් ගීත තටිගත වෙලා පටිගත වෙලා තියෙනවා ගුවන්විදුලියේ. ඒවා ඇතම් වෙලාවට අර කාලාන්තරයක් පුහුණු වෙලා පෙරුම් පුරල කරපු නිර්මාණ තරමටම ඉහළ තලයක තියෙනවායි කියලා අපිට ඇතම් ගීතයක් ඇහෙනකොට හිතෙනවා. මේ ඒ කරුණාරත්න අබේසේකරයන් වජිරා බාලසූරිය කොඩෝවේ ඉන්නකොට එක්කගෙන ගිහිල්ලා ගීත තුනක් ගායනා කරන්න දෙනවා. මේ එයින් එක ගීතයක් තමයි මීළඟට අපි ඔබ හමුවේ තබන්නේ. බලන්න මේ ගීතය කොච්චර අපූර්ව සුන්දර ගීතයක්ද කියලා. ඒකේ තන නිර්මාණයත් ඉතාම අපූර්වයි, පදමාලාවත් ඉතාම අපූර්වයි. කරුණාරත්න අබේසේකරයන් තමයි තන නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ගීතය අහමු. නටාපන් ගුම්දීගෙන රුංගාගෙන ටිකක් නටාපන් වන බමලෝ වන බමලෝ මලක් හොයාපන් ගුම්දීගෙන රුංගාගෙන ටිකක් නටාපන් Thank you. මාලා පිඹිනා හෙන්දිරි කමල් නටුවා කඩාගෙන එන්නම් පුංචි පුංචි තාල වලට නාලා පිඹිනා නාලා පිඹින්නම් වන බමරෝ වන බමරෝ මාලා කොයා පන් ගුම්දීගෙන ලුංගාගෙන ටිකක් නටාපන් වන බමරෝ වන බමරෝ මාලා කොයා පන් ginugungigin at hungga ginatikak natapan. Malin malata piyamban na bilahi sa kasiri waday. Pwede na may kamagarao minatana ko sa haday. Thank you. මලින් මලට පියඹන විට සිතට පිරිවඩයි පොඩි ළමයින් සමගලා උමේ නටන කොට හැදයි නටන කොට හැදයි වන බමරෝ වන බමරෝ මලක් හොයාපන් ගුම්ගීගෙන රුම්ගාගෙන ටිකක් නටාපන් වන බමරෝ වන බමරෝ මලක් හොයාපන් ගුම්ගීගෙන රුම්ගාගෙන ටිකක් නටාපන් Thank you. Thank you. බමරෝ වන බමරෝ මලා කොයාපන් ගුම්දීගෙන රුංගාගෙන ටිකක් නටාපන් වන බමරෝ වන බමරෝ මලා කොයාපන් ගුම්දීගෙන රුංගාගෙන ටිකක් නටාපන් Thank you. කාලක පෙත්තක් ගෙන ගඟට ගමන්නා උඹක් දෙකක් හඳ පානේ පාඩු පදින්නා නෙළුම් මලක පෙත්තක් ගෙන ගඟට ගමන්නා උඹක් දෙකක් හඳ පානේ පාඩු පදින්නා පාඩු පදින්නම් වන බමලෝ වන බමලෝ මලක් හොයාපන් රුම් දීගෙන රුම් ගාගෙන ටිකක් නටාපන් වන බමලෝ වන බමලෝ මලක් හොයාපන් රුම් දීගෙන රුම් ගාගෙන ටිකක් නටාපන් මජිනා බාලසූරිය මෙවැනි සරල ළමා ගීත වගේම ඊටාම ගැඹුරු ශාස්ත්‍රීය බැඳීම් තිබුණු ගීතක් ගායනා කරලා තියෙනවා. දැන් පඬිත් විමල් අබේසුන්දර ලියපු රන් තිලකා කොමලපාණී කියලා ගීතයක් තියෙනවා කිසියම් විදියක මේ W විමලසිරි සංගීතවේදියා සමග ගායනා කරන ඒ වගේම ළමා ගී වලින් මිදිලා මේ ගීත නාටක රාශියකට ඇය ගීත ගායනා කරලා තියෙනවා දැන් සංගීත විශාරද ලයනල් එදිරිසිංහ සංගීතය නිර්මාණය කරපු නිෂාදි කියන ගීත නාටකයට ඇය ගීත ගායනා කරලා තියෙනවා ඒ ගීත අතරේ ඊටාම විශිෂ්ට ගීතයක් තමයි පණ්ඩිත අමරදේවයන් සමග ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කරපු උල්පත ගීත නාටකයට වජිරා බාලසූරිය ගායනා කළ ගීතය. අද අපි අවසන් ගීතය හැටියට තෝරගත්තේ ඒ ගීතය. ඒ ගීතයේ විශිෂ්ටතාවයෙන් අපට මැනගන්න පුළුවන් වජිරා බාලසූරිය අර අම්මා මාව දොයි කරන්න වනබඹරෝ කියන ගීත වලින් පටන් අරගෙන කොහෙන්ද ඇගේ ගායන ජීවිතය අවසන් කරේ කොයිතරම් ඉහළ තලයකද කියන එක තීරණය කරගන්න අපට පුළුවන් මේ ගීතය ඇහුවාම පණ්ඩිත අමරදේවයන් සමග පදිරා බාලසූරිය පද රචනා කරන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ Thank you. ප්‍රේම සතාගේ මේකයි මැනිකේ ආදරණයි අර දිවයන්නේ ප්‍රේම සතාගේ මේකයි අභිමන් කියලයි මැනිකේ ඉරලි මේ වැව් ඉවුරවදී පාචම්පා කියලායි මැනිකේ ඕලු මලේ අර පෙතිනදවනේ චම්පා චම්පා කියලායි මැනිකේ ඕලු මලේ අර පෙතිනදවනේ කැට දැකලයි මාළු පැටව මේ දිවගෙන එනේ විඳිනා හදවත් වලටයි රසය දැනනේ ඒකයි මැනිකේ මේ වැව දකිනා කොයි මොහොතේ මට සුවය දැනේ නුරා භානුසූරිය අද ඉතාමත් වයෝවෘද්ධව සිටිනවා. අපි පසු කාලීනව ඇය සමග සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලුවාම ඇය කිව්වේ අපි ගැන දැන් මොනවද ලියන්නද? ඒකින්ද මේ සම්මුඛ සාකච්ඡාව දෙන්න තැහැයි කියලා. වජිරා බාලසූරිය කියන ගායිකාව අපේ ගුවන්විදුලිය පෝෂණය කළ ගායිකාවන් පරපුරේ සිටින විශිෂ්ටම ගායිකාවක් බව අද අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මොකද අද ජීවතුන් අතර සිටින ජේෂ්ඨම ගායක ගායිකාවන් කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි වජිරා බාලසූරිය. ඇයට අපි චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ජනරන්ජනගේ ඉදිරිපත් කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර තාක්ෂණික දායකත්වයේ නදීරා මනම්පේරි නිෂ්පාදනය සුරේකා පෙරේරා